ආර්ය කියන්නේ උතුම් අෂ්ටකිව්‍ය අටට අංග ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වේ ඒ මාවත හෙවත් පිළිවෙත හෙවත් පාර ඒකමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් යනවා නම් නිවැරදිම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සීල කොටස සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ කරුණු පිළිබඳව පසුගිය ධර්ම දේශනා තුළ අපි පැහැදිලි කරා. ඒ වගේම සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ සමාධි ස්කන්ධයට අයිති ඒ ධර්ම කොටස් අපි පෙර ධර්ම දේශනා තුළ පැහැදිලි කරා. දැන් අපි පැහැදිලි කරන්නේ ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක ඇතුළත් ප්‍රඥාව පිළිබඳව. ඒ ප්‍රඥාව ආරම්භ වෙන්නේ දිට්ඨි විසුද්ධිය ඉඳලා. සීලය සමාධි ප්‍රඥා පියවර තුනයි. මේ පියවර තුන යම් කිසි කෙනෙක් නිවැරදිව අනුගමනය කළොත් එයා ලබාගත් මනුස්ස ජීවිතයේ ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි පෙර භවවලත් මේ විදිහට උත්සාහවන්ත වුණා. උත්සාහ කෙරුවා. මහන්සි ගත්තා. වෙර වැඩුවා. නමුත් අපට මේ සම ප්‍රඥා කියන ස්කන්ධය අපට හරියාකාරවම සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ බැරි වෙච්ච එකේ ප්‍රතිඵලයක් හැටියට ඒ පෙර සංසාරේ කරපු පුණ්‍ය ශක්තියන් වල ප්‍රතිඵලයක් හැටියට manuss ලෝකෙට ආවා. ඒ ප්‍රඥා ස්කන්ධය මේ ලබාගත් manussාත්ම භාවය තුළ සම්පූර්ණ කළොත් අපට ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ නිවැරදිව දේශනා කරපු මඟ අනුගමනය කරලා ඒ උතුම් වූ සැනසෙල්ල විමුක්තිය නිවන අවබෝධ කරගන්නට පුළුවන්. දික්ටි කියන්නේ දකිනවා. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. ඒ දර්ශනය දිට්ඨි විසුද්ධියේ මෙන්න මේ ආකාරයෙන් අපි පටන් ගන්නට ඕනේ. අපි අහලා තියෙනවා අවිද්‍යාව කියලා වචනයක්. අවිද්‍යාව කියන්නේ නොතේරෙනකම, නොදන්නාකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනවබෝධය. මේකට කියනවා විද්‍යාව. තවත් පැත්තකින් අවිද්‍යාව විස්තර කරනවා දුක්ඛය අඥානං. දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. ඒ සියලු දුක් ඇති කරන හේතුව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධය ඥානං. ඒ හේතුව අයින් කළොත් ඒ ඵල නිරෝධයක් සියලු දුක් අවසන් වෙලා අවසන් කරලා ලබන සැනසෙල්ල ඒ පිළිබඳව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. ඒ උතුම් වූ නිවන අවබෝධ කරන මඟ පිළිවෙත දන්නේ නැහැ. උබ්බන්තේ අඥානං පෙර භවය දන්නේ අපරන්තයක් ඥානං අනාගත භවය දන්නේ පුබ්බන්තේ අපරන්තේ අඥානං අතීත භවය දන්නේ නැහැ අනාගත භවය යන දෙකම දන්නේ පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව පටිච්ච සමුප්පාද ධර්මය දන්නේ නැහැ අවිද්‍යාව ආයි නැවත තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ඥානං දුක දන්නවා. දුක්ඛ සමුදය ඥානං ඒ සියලු දුක් ඇති කරන හේතුව දන්නවා. දුක්ඛ නිරෝධේ ඥානං ඒ හේතුව අයින් කරලා ඒ සියලු දුක් නැති වෙන ඒ ස්වභාවය නැති කරලා ලබන උතුම් වූ Nirodha නිවන දන්නවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං ඒකට යන පිළිවෙත ඒ නිර්වාණය අවබෝධ කරන පිළිවෙත මාර්ගය දන්නවා පුබ්බන්තේ ඥානං පෙර භවය දන්නවා අපරන්තේ ඥානං අනාගත භවය දන්නවා පුබ්බන්තේ අපරන්තේ ඥානං අතීත භවයත් අනාගත භවයත් යන දෙකම දන්නවා පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං පටිච්ච සමුප්පාද ධර්මයක් දන්නවා විද්‍යාව මෙන්න විද්‍යාව හා අවිද්‍යාව. ආයෙත් තවත් තියෙනවා. අවිද්‍යාව තුළ ඉන්නවා මෙන්න මේ ටික දන්නේ නැත්තම්. මේ ස්කන්ධයන්ගේ තියෙනවා හැංගිච්ච ආර්ථයක්. ස්කන්ධ කියන්නේ ගොඩවල්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථයක් තියෙනවා. ඒක දන්නේ. ආයතනයන්ගේ ආයතන අර්ථයක් තියෙනවා. ආයතන අධ්‍යාත්මික හයක්, බාහිර හයක් තියෙනවා. ඇස චක්කායතන. කන සෝතායතන. නාසය ගානායතන. දිව ජීවායතන. ශරීරය කායායතන. මනස මන ආයතනය. ආයතන හයක් තියෙනවා. බාහිර හයක් තියෙනවා. රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. ආයතනයන්ගේ ආයතන අර්ථයක් තියෙනවා. ඒක නිවැරදි තේරුමක් තියෙනවා. මම මේවා එකින් එක එකින් එක එකින් එක පැහැදිලි කරනවා. හොඳට අහන්න. තේරුම් ගන්න පුළුවන්. සුදුසු මනසක් ඇත සතුව තියෙනවා. ආයතනයන්ගේ ආයතන අර්ථය දන්නේ. ඒ වගේම ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවය දන්නේ. ධාතු 18ක් තියෙනවා. චක්කු ධාතු කිව්වේ ඇසට. ගෝචර වෙන්නේ රූප, ඒකට කියව රූප ධාතු. දෙක නිසා හැදෙනවා සිතක්, ඒකට කිව්වා චක්කු විඥාන ධාතු. තුනයි. සෝත ධාතු කන ශබ්ද ධාතු කනත් එක්ක සම්බන්ධ වෙන දේ. ඒ ශබ්දයක් කනත් නිසා හැදෙන සිත සෝත විඥාන ධාතු. ගාන ධාතු නාසය ගෝචර වෙන්නේ ගන්ධ සුවඳ ගන්ධ ධාතු ඒ දෙක නිසා හැදෙන සිත ගාන විඥාන ධාතු. කාය ධාතු, ශරීරය, පොට්ටබ ධාතු, සීතුෂ්ම දෙක, පහස. ඒ දෙක නිසා හැදෙන සිත කාය විඥාන ධාතු. මනෝ ධාතු, මනස, විඥානය, සිත. ධම්ම ධාතු, බාහිර අරමුණු, නාම රූප දෙක. ඒ දෙක නිසා හැදෙන සිත මනෝ විඥාන ධාතු. එතකොට ඉන්ද්‍රියන් 6යි එකක 3යි 6 වරක් 3 18යි. මේ ධාතුන්ගේ නිස්සත්ත සත්‍යක් නෑ. ජීවෙක් නෑ. මම කියලා කෙනෙක් නෑ. ඒ නිස්සත්ත නිජීව ස්වභාවය දන්නේ. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දන්නේ. ඉන්ද්‍රයන් 22ක් තියෙනවා. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. පහයි හතරයි නවයයි. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. සුඛ, සෝමනස්ස, දුක්ඛ දෝමනස්ස උපේක්ඛා 9යි 5යි 14යි 5යි 19යි සද්ධා වීරි සති සමාධි ප්‍රඥා ආයෙත් තව තුනක් තියෙනවා හැබැයි ඒ ඉන්ද්‍රියන් තුන පහළ වෙන්නේ මාර්ගඵලවලදී මාර්ගඵල දන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඒ මාර්ගඵලවල ඉතින් 15 වෙනි ඉන්ද්‍රියන් තුනක් එක පස්සේ විස්තර කරනවා. ඒ ඉන්ද්‍රියන් 22ක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන්ගේ අධිපති නායකත්වය. අධිපති කියන්නේ නායකත්වය. දන්නේ. ඒ වගේම ලෝකේ පරම සත්‍ය හතරක් තියෙනවා. ඒ සත්‍ය හතරේ අවිපරිත හෙවත් නොවෙනස් වන ස්වභාවයක් තියෙනවා. ඒක දන්නේ. ඒ තමයි දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධාරි සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය මේ සත්‍ය හතරේ නොවෙනස් බව දන්නේ අවිද්‍යාව ආයෙත් තියෙනවා සම්මුතිය කියලා එකක් තියෙනවා වාඩි වෙලා ඉන්නේ සම්මුතියක් බණහන්නේ සම්මුතිය එවත් ප්‍රඥප්තිය පනවගත්ත දෙයක්. නැති දෙයක් ඇති දෙයක් හැටියට පනවගත්ත අපි. ඒකට කියනවා සම්මුති. ඒවත් ප්‍රඥප්ති. ඒ ප්‍රඥප්ති තුළ පහසෙන් සිත පවතිනවා. ඒ කියන්නේ සත්පුජ්‍යල සංඥාව තුළ පහසෙන් සිත පවතිනවා. අවිද්‍යාව. මෙන්න අවිද්‍යාව. තේරෙනවද කියලා? අවිද්‍යාව කියන කතිස්සේ පුළුල්. එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථය දන්නවා. ආයතනයන්ගේ ආයතන අර්ථය දන්නවා. ඒ ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවයන් දන්නවා. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දන්නවා. ඒ චතුරාර්ය සත්‍ය නොවෙනස් වන සත්‍ය හතරක් හැටියට දන්නවා. ඒ වගේම සම්මුති හේවත් ප්‍රඥාප්තිය තුළ පහසෙන් සිත පවත්වන්නේ පරමාර්ථ ධර්මයන් කෙරේ පහසෙන් සිත පවත්වන විද්‍යා අවිද්‍යාව දැන් අපි කොහෙද ඉන්නේ කියලා නොවනින් හිතන්න අපි ඉන්නේ තාම අවිද්‍යාවේ එහෙනම් ditthi visuddhiyේදී ditthi visuddhiයේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඔය අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නැති කරනවා ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරලා කාංකා විතරණ විසුද්ධියට යනවා. කාංකා විතරණ විසුද්ධි සම්පූර්ණ කරලා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට යනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරලා ඥාන දර්ශන විසුද්ධියට යනවා. එතන ඉවරයි. එතනින් අවසන්. කලියුත් කරලා ඉවරයි. සියල්ල අවසන්. ඒ සසර ප්‍රවෘත්තිය සංසාර බැඳීම නිදහස් එතනින් එහාට බයක් නැහැ එතනින් මෙහා ඉන්න සියලුම දෙනා බය වෙනවා ඒ තෘෂ්ණාව මූලික කරගෙන හදාගත්ත පංචස්කන්ධයක් අපි සතුව තියෙන්නේ තෘෂ්ණාව මූලික කරගෙන හදාගත්ත පංචස්කන්ධයක් තණ්හායේ ඡායති සෝකෝ තණ්හාව සෝකයට මුලයි තණ්හාය ඡායතිවි බය බයට මුලයි තණ්හාව තණ්හාය විපමුක්තස්ස යමකට තෘෂ්ණාව නැත් නැති සෝකෝ සෝකයක් නේ කුතෝ බයං බයකුත් නැහැ දැන් ලෝකේ තියෙන වෛරස් එකක් කොරෝනා ලෝකේ ප්‍රසීග්‍රෙන් පිටිනවා බය වෙලා ඉන්නවා හඳේ ඇවිදින වගේ අඳුම් ඇඳගෙන යන්නේ මාස් දාගෙන පාර යනවා. එයි මේ. මේ ස්කන්ධ පංචකය ආරක්ෂා කරගන්න. එයි මේකට තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව තියෙන තාක්කල් මේක රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් රහතන් වහන්සේ නමකට ඔය අඳුම් කට්ටලිය දුන්නොත් ඔබ වහන්සේන්ට පාව ස්පිරිතාලයට මේ වගේ වෛරස් එකක් පැතිරෙනවා හැමතැනම ඔබ වහන්සේ යන්න එපා මේ අඳුම ඇඳගෙන යන්න කිව්වොත් සාතන් වහන්සේ ඔක අඳිනවද? අඳින්නේ. ඒ ජීවිත අපේක්ෂාව අතහැරලා ඉවරයි. සියල්ල අතහැරලා ඉවරයි. සියල්ලෙන් මිදිලා ඉවරයි. අපි සියල්ල අල්ලගෙන ඉන්නවා. හොයන්නේ මිදීම. අල්ලගෙන මිදීම හොයනවා. නෑ. අතහරින්ට මිදෙනවා. හැබැයි නිකම් මිදෙන්නේ. අවබෝධය තුළ අතහැරෙනවා. අතහරින්ට බණ කියනවා. බෞද්ධ දර්ශනය තුළ අතහරින්ට කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතහරින්ට කොච්චර කිව්වත් අතහරින්නේ මේ ධර්මය අවබෝධ වෙනවද? යම් ආකාරයකට ඉබේම අතහැරෙනවා. ඒ නිසා තමයි බණහන්ට කියන්නේ. ඒ නිසා තමයි අහන බණ තේරුම් ගන්නට කියන්නේ. තේරුම් ගත්ත බණ අවබෝධ කරගන්නට කියන්නේ. අන්‍යයට ඉබේම අතහැරලා යන සංසාරයෙන් මිදලා ඒ චිත්ත විවේකය ලබනවා. ඒ චිත්ත විවේකය ආය කවම කවදාවත් වෙනස් වෙන්නේ නොවෙනස්. ඒකට ලස්සන වචනයක් කියනවා. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි ලෝකයේ ඉහළම සැප. එතනින් මෙහා තියෙන සියලුම දේවල් ලෞකිකයි. එහෙනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කරපු ඒ ධහම තුල තියෙන්නේ නාම රූප දෙකක්. ලෝකයේම නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන දෙකෙන් අපි හිතනවා මේක ශාලාවක් මේක මල් වාස් එකක් මේක බුලත් කැප්පුවක් මේක බුද්ධ ප්‍රතිමාවක් මේක මල් වට්ටියක් මේක විදුලි පුබුල අපි හිතනවා මේ සියල්ල සම්මුතියි ප්‍රඥප්ති පනවගත්ත දේවල්. මේ සියල්ලම නිර්මාණය කළ අපට නොපෙනෙන බලවේග හතරකින්. ඒ බලවේග හතරට ඒ ශක්තියන් හතරට කියනවා සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. බුදුරජාණන් වහන්සේ මේ යථා ස්වභාවය තේරුම් ගන්න අවබෝධ කරගන්නට මෙන්න මේ ආකාරයට දේශනා කළා. අපි සෑම කෙනෙක්ම මම කියන අකුරු දෙක තුල හිර වෙලා ඉන්නවා. මම කියන අකුරු දෙක තුල. ඔය මමත්වයෙන් තාම මිදුනේ නෑ. මම කියන අකුරු දෙකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. නාමයයි රූපයකට එකතු කළා තමයි මම කිව්වේ. ඒ කියන්නේ සිත, ආ සිතුවිලි, ආ ශරීරය. දෙක එකට එකතු එකතු කළානේ මම කිව්වේ. නේද? සිත අයින් වුණාම ඒකට මම කියන්නේ ඒකට කියන්නේ දේහය කියලා. ශරීරයෙන් සිත බැහැර වුණාම ඒකට කියන්නේ දේහය. ඒකට මම කියන්නේ. ඒකට පුච්චලයටි නම කියන්නේ දේහය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය මමත්වයෙන් විඳින්න. එවනක මේ මම කියන ස්වභාවය ඒකෙන් ගැලවෙන්න ලස්සන දේශනාවක් කරනවා. අපි නාමය මම කියලා අරන් තියෙනවා. ඒ කියන්නේ සිතහා සිතුවිලි මම කියලා අරන් තියෙනවා. ඒකෙන් මිදෙන්න දේශනා කරපු දේශනාව තමයි ස්කන්ධ දේශනාව. ස්කන්ධ කිවි ගොඩවල් පහක් තියෙනවා. ඒකෙන් හතරක්මයි තිනාමේට. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. වේදනා කියන්නේ සිතහා සිතත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. සංඥා කියන්නේ සිත හා සිතවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. සංස්කාර කියන්නේ සිත හා සිතවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. විඥානය කියන්නේ සිත හා සිතවිලිත් එක්ක බැඳිච්ච ස්වභාවයක්. හතරකට බෙදලා පෙන්නනවා. එතකොට සිත හා සිතවිලි මම කිව්වොත් වැරදි. ඒ හතරකට බෙදලා පෙන්නනවා. මම කියන්නේ එක්කෙනයි. මෙතන හතරක් පෙන්නනවා. ඒ නාම ධර්ම හතරක්. එහෙනම් ඒකට මම කියන්න බෑ. එතන රූපස්කන්ධය එකකට බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ නාමය මම කියලා මුලා වෙච්ච සත්‍යයට පුච්චලයට ඒකෙ මිදෙන්න. නාමය මම. සිතතර විඥාණය මම. සංස්කාර මම. සංඥාව මම. වේදනාව මම. කියලා ඒ ධර්මතා තුළ මුලා වෙච්ච සත්‍යයට එකෙන් මිදෙන්න දේශනා කරපු ධර්මය තමයි ස්කන්ධ දේශනාව. නාමය හතරට බෙදලා පෙන්නනවා. රූපස්කන්ධය එකකට බෙදනවා. රූපස්කන්ධය මම කිව්වා. ඒ කියන්නේ ශරීරය මම. එහෙම අරගෙන තියෙනවා. වැරදි සිතුවිල්ල. රූපස්කන්ධයව ශරීරය මම කියලා. ඒක වැරදි. ඒකෙන් මිදෙන්න දේශනා කරපු දේශනාව තමයි ආයතන දේශනාව. එතනදී 6කට බෙදනවා. 6න් එකක් විතරයි නාමයට දාන්නේ. පහක්ම රූපයට දානවා. හැබැයි මේ ශරීරයමයි. එතකොට ස්කන්ධ දේශනාවේදී නාමය හතරට බෙදනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපයකට බෙදනවා එකයි. පහෙන් එකක් විතරයි රූපය, හතරක්ම නාමයට බෙදලා පෙන්නනවා. ආයතන දේශනාවේදී රූපය පහකට බෙදෙනවා. ඇස රූප. ඒකයි සතර මහා ධාතුන්ට. කන රූප. ඒවා සතර මහා ධාතුන්. නාසය රූප හේවත් සතර මහා ධාතුන්. දිව රූප හේවත් සතර මහා ධාතුන්. ශරීරය රූප හේවත් සතර මහා ධාතුන්. එකක් ගත්තා නාමයට. මොකක්ද? මන ආයතනය. ඒතර චක්කායතන සෝතායතන, ගානායතන, ජීවහායතන, කායයතන. පහම දැම්ම රූපස්කන්ධයට. රූපයට දැම්ම. එකක් පෙන්වුවා නාමයට. එහෙනම් රූපස්කන්ධය මම කියනවද? නෑ. පහකට පෙන්නනවා. කොටස් පහක් තියෙනවා. ඒකට මම කියන්න බෑ. මම කියන්නේ කිව්වොත් එකයි. එහෙනම් ඒක පහට බෙදනවා. නාමය එකකට බෙදනවා. පෙන්වනවා. අපේ සිතත්, කයත් සහ ශරීරය හෙවත් ඒ ශරීරයත් එක්ක සිතත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ශරීරය දෙකම එකට එකතු කළා මම කිව්වා. එහෙමනේ මම කියන්නේ. එතකොට නාම රූප දෙකම එකට එකතු කළා මම කියලා හිතාගෙන ඉන්න වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 18කට බෙදලා තියෙනවා. දැන් දෙක අරක නාමය මම කියලා වැරදි සිතුවිල්ලෙන් නිදහස් වෙන්න නාමය හතරට බෙදලා පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තුන. රූපස්කන්ධයකට බෙදනවා. දැන් ශරීරය මම කියලා වැරදි අදහස වැරදි සිතුවිල්ල තියෙන පුච්චරට එකෙන් මිදෙන්න රූපය පහට බෙදනවා. නාමයකට ගන්නවා. දෙකම එකට එකතු කළා මම කිව්වේ. වාඩි වෙලා ඉන්නේ මම. සම්මුතිය. ඒ දෙකම එකට එකතු කළා මම කියන ඒ වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න දේශනා කළේ ධාතු දේශනාව. 18කට බෙදනවා. බලන්න මේ ධාතු දේශනාව අතිශය ශ්‍රේෂ්ඨ දේශනාවක්. මේ තුල තමයි මේ මමත්වයේ සම්පූර්ණයෙන් ගිලිහෙන්නේ. මේ මමත්වයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න පුළුවන් මේ ධාතු පිළිබඳව මේ ධාතු 18 පිළිබඳව පරීක්ෂණය තුලින්. බුද්ධියෙන් මේ පරීක්ෂණය කරන්න. චක්කු ධාතු, ඇස, රූප ධාතු, ගෝචර වෙන්නේ රූප. දෙක නිසා හැදෙනවා සිතක්. ඒ සිත හදන්න නම් චක්කු ධාතු හා රූප ධාතු එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඇස බාහිර රූප. ඒ දෙක සම්බන්ධ නොවුනොත් කවදාවත් චක්කු විඥාන ධාතු හදන්න බැහැ. මම දැක්ක කියන එක වැරදි. මම දැක්ක කියලා කියනවා අපි. ඒක සම්මුති වචනයක්. ඒක ප්‍රඥප්ති වචනයක්. යථාර්ථය නම් ඇස බාහිර රූප දෙක නිසා හැදෙනවා සිතක්. ඒතකොට කරුණු තුනක් තියෙනවා. ඇසට මම කියනවද? බාහිර රූපයට මම කියනවද? ඒ දෙක නිසා නම් හැදෙන්නේ සිතක් ඒකට මම කියනවාද? වැරදි නේද එහෙම කිව්වොත්. වැරදි එහෙම හිතුවත් වැරදි. බුද්ධියෙන් මේ දර්ශනය දකින්නේ. බුද්ධියෙන් දකින දර්ශනයට බෞද්ධ දර්ශනය කියනවා. දකින්න පුළුවන් බුද්ධියෙන්. එහෙනම් සෝත ධාතු කන. ශබ්ද ධාතු ගෝචර වෙන්නේ ශබ්දයයි කනට. ඒ දෙක නිසා හැදෙන සිතක්. ශබ්දයක් කනේ ස්පර්ශ නොවන සිතක් හදන්න බෑ. ස්පර්ශ වුණොත් සිතක් හැදෙනවා. ස්පර්ශ නොවුනොත් සිතක් හදන්න බෑ. එහෙනම් ඒ දෙක නිසා හැදෙනවා සිතක්. ඒ දෙකේම නැති දෙයක් ඒ සිත. කලින් කනේ තිබෙත් නෑ සිත. බාහිර ශබ්දයේ තිබෙන්නේ නෑ සිත. හැබැයි ශබ්දය කනේ ගැටෙනවත් එක්කම හැදුන සිතක්. එහෙනම් කනට මම කියනවද? බාහිර ශබ්දයට මම කියනවද? ඒ දෙක නිසා උපන් දෙයට මම කියනවද? මොකිටද මම කියන්නේ? කන කියන්නේ සතර මහ භූතය. බාහිර ශබ්දය කියන්නේ සතර මහ භූතය. ඒ භූත ධර්ම දෙකක් එකතු වෙලා හැදිච්ච ධර්මය මමද? හොඳට කල්පනා කරලා බලන්න. මම කියන දික්තිය මෙදෙන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙදෙන්න ඕනේ මේකෙන්. ඒ නිසා තමයි මේ දික්ක විසුද්ධියේදී අපි නාම රූප වශයෙන් බෙදා ගන්න ඕනේ. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්ම තියෙන බව පිරිසිදුව දැනගන්නා වුණොන. සත්‍යෙක් නෑ, පුච්චලෙක් නෑ, ජීවෙක් නෑ, මම කියලා කෙනෙක් නෑ, මගේ කියලා ගන්න දෙයක් නෑ. නාම රූප දෙකක් තියෙනවා. දැන් තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? ගාන ධාතු, නාසය, ගෝචර වෙන්නේ ගන්ධ සුවඳ ගන්ධ ධාතු. ඒ දෙක නිසා හැදෙනා සිතක් ගාන විඥාන ධාතු. ඒ බාහිර ගන්ධය නාශයත් එක්ක ගැටුනේ නැත්නම් කවදාවත් ඒ සිත හදන්න බෑ. එහෙනම් ඒ ගාන විඥාන ධාතුව නාම ධර්මයක්. නාශයයි බාහිර ගන්ධයයි රූප ධාතුව. තේරෙනවද කියන්නේ? එතන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ කොයි කොටසටද මම කියන්නේ? නාසයට මම කියනවාද? ශක්තියන් හතරක්. ගඳ සුවඳට මම කියනවාද? බෑ, ශක්තියන් හතරක්. ඒ ශක්තියන් හතරේ දෙකක් එකට ගැටුණාම හැදිච්ච දෙයට මම කියනවාද? වැරදි නේද එහෙම හිතුවොත්. එහෙනම් එතන තියෙන කොටස් තුනක්. ඒ කොටස් තුන තුන් පැත්තකින් තියලා බලන්න මම ඉන්නවද කියලා. අර කනත් සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු කියන කරුණු තුනක් තුන් පැත්තකින් කියලා බලන්න මම ඉන්නවද කියලා. ඇස රූප හා චක්කු විඥාන ධාතු. ඒ දෙක නිසා හැදිච්ච සිතත් තුන් පැත්තකින් කියලා බලන්න මම ඉන්නවද කියලා. ඉන්නවද කොහෙවත්? කොහෙවත් නෑ. ජීවා ධාතු. දිව රස ධාතු. දිවට ගෝචර වෙන රසය. ඒ දෙක නිසා හට ගන්නවා සිතක්. ඒකට කියනවා රස දැන ගැනීමේ සිත. ජීවා විඥාන ධාතු. ඒක වෙන එකක්. දිවක් වෙන එකක්. බාහිර රසයක් වෙන එකක්. එතකොට දිවට මම කියනොත් බාහිර රසයට මම කියනොත් ඒ දෙක නිසා උපදිත සිතට මම කියනොත් ඒ කරුණු තුනෙන් එකකටවත් මම කියන්න බෑ. කිව්වත් වැරදි. හිතුවත් වැරදි. කාය ධාතු, ශරීරය සතර මහා ධාතු. ගෝචර වෙන සීත උෂ්ණ දෙක. පොට්ටබ්බ ධාතු. ඒ දෙක නිසා උපදින සිතක්. කාය විඥාන ධාතු. සීත හෝ උෂ්ණයක් ශරීරයට දැනුනේ නැත්නම් ඒ සිත හැදෙන්නේ නැහැ. කාය විඥාන ධාතු. ඒතර ශරීරය කියන්නේ මමද? නැහැ. ඇයි? මේකේ තියෙන සතර මහා භූතයන්. පට වියාපෝච්චේච වායෝ වර්ණ, ගන්ධ, රස, ඕජා. සුද්දාස්තක කලාපයක් තියෙනවා. ඒ ශක්තියන් හතරේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධර්මතා හතරෙම තියෙන වර්ණයක්, ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා. ඕජා කියන්නේ පැතිරීමක් තියෙනවා. එහෙනම් කයට මම කියන්න බෑ. ඒ බාහිර පහසට මම කියන්නත් බෑ. ඒ දෙක නිසා හැදෙන සිතට මම කියනවාද? ඒකට මම කියන්නත් බෑ. මනස බාහිර අරමුණ. මනස කියන්නේ මොකක්ද? විඥානය. මානසිකාරය. සිත. අරමුණු දැනගැනීමේ ස්වභාවයට විඥානය කියනවා. අරමුණක් පිළිබඳව නිවැරදිව දැනගන්න ස්වභාවයක් තියනවාද? නිවැරදිවම නෙමෙයි, නිවැරදිවම දැනගන්නේ ප්‍රඥාවෙන්. ඒ අරමුණ පිළිබඳව යම් ආකාරයක දැන ගැනීමක් තියෙනවද? ඒකට කියන විඥාන. විඥාන තියෙන්නේ ලෝකේ හතයි. විඥාන හතයි තියෙන්නේ ලෝකේ. ඊට වැඩිය නෑ ලෝකේ. දැන් මම කිව්වා ඇසයි රූපයයි නිසා එක විඥානයක් හටගන්නවා. කනයි ශබ්දයයි නිසා තව විඥානයක් හටගන්නවා. නාසයයි ගන්ධයයි නිසා තව විඥානයක් හටගන්නවා. දිවයි රසයයි නිසා තවත් විඥානයක් හටගන්නවා. කයයි පහසයි නිසා තවත් විඥානයක් හටගන්නවා. මනසයි අරමුණේ නිසා තවත් විඥානයක් හටගන්නවා. විඥාන හයක් තියෙනවා ප්‍රවෘත්තියේදී, පැවැත්මේදී. මේ අපි එදිනදා ගත කරන ජීවිතය තුළ හැම තියෙනනේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. තව එක විඥානයක් තියෙනවා. ඒ විඥාණය තමයි භව දෙකක් සම්බන්ධ කරන්නේ. අතීත භවය හා වර්තමාන භවය. වර්තමාන භවය හා අනාගත භවය. ඒක ධර්මං මුලින් සඳහන් කරා. පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව කියලා. පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන. එතනත් විඥානයක් තියෙනවා. ඒ මොකද්ද? භව දෙක සම්බන්ධ කරන විඥානය. අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කළා අපි ඒ විඥානය. වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කරනවා අයත් විඥානය. එහෙනම් මේක මෙතනින් නැති කරන්න පුළුවන්. කොහොමද? අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව යම් කිසි කෙනෙකුට නැද්ද? එයා සංස්කාර හදන්නේ නැහැ. සංස්කාර කිව්වේ කුසල සිතුවිලි අකුසල සිතුවිලි. කුසල චේතනා අකුසල චේතනා. කුසල කර්ම අකුසල කර්ම හදන්නේ කර්මශය. ඒතර කර්මශය කළා නම් සංස්කාර හේතු වෙලා ඵලයක් උපදවන්න බෑ. සංස්කාරයන් හේතු වෙලා උපදන ඵලය තමයි ප්‍රතිසන්දි විඥානය. එහෙනම් ප්‍රතිසන්දි විඥානය අවසන් නම් පුනර්භවයක් නැහැ. සංකාරපච්චය විඥානං කියන තැනට අපේ සිත් මනසපත් කරගත්තොත් නැවත පුනර්භවයක් තියෙනවා. බෞද්ධ දර්ශනය තුල උගන්වන්නේ පුනර්භවයක්, පුනරුත්පත්ති කතාවක් බෞද්ධ දර්ශනය තුල නෑ. එහෙනම් ඒ පුනර්භවය අවසන් සංස්කාර අවසන් නම් සංස්කාර අවසන් අවිද්‍යාව අවසන් නම් දැන් මම මුලින් සඳහන් කළා විද්‍යාව අවසන් කරන ආකාරය එහෙනම් මනස පවතින්නේ එතකොට කොහෙද මනස කියලා දෙයක්වත් මේක නෑ හේතුන්ගෙන් හටගන්නේ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ එහෙනම් දැන් බලන්න ওই කරුණු 18 වෙන් වෙන් කරලා තියලා කොතනද මම කියලා ඉන්නේ මම කොහෙද මම කොතනක හරි ඉන්නවද? කොතනකවත් මම නැහැ. අන්න මමත්වයෙන් මිදෙනවා. එතකොට අපට මොකද්ද හම්බුනේ? මේ එතකොට නාම රූප දෙක සිතහා සිතුවිලි හා ශරීරය දෙක එකට එකතු කරලා මම කියලා දාගත්ත පුච්චලයට ඒ වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න තමයි ඔය ධාතු දේශනාව සිද්ධ කළේ. පැහැදිලිද මං කියනවා? ඒතර ස්කන්ධ දේශනාව කළා නාමය මම කියලා අල්ලගත්ත පුච්චලයක්. ඒතර ඒක අල්ලන්න බෑ. නාමය හතරකට බෙදනවා. මම කිව්වොත් එක්ක නෑ. ඒතර එතන හතරට බෙදලා රූපය එකකට ගන්නවා. ආයතන දේශනාවේදී ඒ කියන්නේ රූපස්කන්ධය මම ශරීරය මම කියලා ගත්ත පුච්චරයට ඒකෙන් මිදෙන්න ආයතන දේශනාව කළා. ඒ ආයතන පහට බෙදුවා. ඇස කන නාසය දිව ශරීරය කියන පහට බෙදලා පෙන්නනවා. ඒකට මම කියන්නේ පහක් තියෙනවා. පහකට මම කියන්නේ බෑ. එකකට කියන්න පුළුවන්. එක්කෙනෙකුට කියන්න පුළුවන් මම කියන. ආයි ඒ සිතයි කය නාම රූප දෙකම එකට එකතු කරලා මම කියලා දාගත්ත පුච්චලට ඒකෙන් මෙදෙන්ට දේශනා කළා. ධාතු දේශනාව. ස්කන්ධ ධාතු ආයතන කියන මේ කරුණෝ විභාග කරන්න ඕනි මමත් මේ විදිහට. නැත්නම් කවදාවත් මමත්වයෙන් විඳින්නේ සම්මුති වශයෙන් මම තුලම හිර වෙලා ඉන්නවා. මෙච්චර කාලයක් අපි මේ සංසාරේ ওই ස්වභාවය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා මම කියන ස්වභාවයෙන් මේ ස්කන්ධ පංචක අපි අල්ලගත්තා. අල්ලගත්තේ තණ්හාවෙන්. තණ්හාවෙන් අල්ලගත්තද පැවැත්මක් තියෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් මෙන්න මේ ආකාරයට මේ කොටස් ටික වෙන් කරලා බැලුවොත් මමත්වයෙන් මිදෙනවද? නැත්. මමත්වයෙන් මිදෙනවා. එහෙනම් මමත්වයෙන් මිදුණට පස්සේ අපට ගන්න යම් දෙයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? නාම රූප දෙකක් තියෙනවා. ඒ නාම රූප දෙකෙන් එතකොට රූපස්කන්ධයට අයිති කොටස් මම ටිකක් පසුගිය දේශනාවල විස්තර කළා. පඨවි ආපෝ තේජෝ වායු කියන මහ භූත හතරයි. ඒ හතරෙන් නිර්මාණය වෙච්ච චක්කු ප්‍රසාද රූප ඇස සෝත ප්‍රසාද රූප කන ගාන ප්‍රසාද රූප නාසය ජීව ප්‍රසාද රූප දිව කාය ප්‍රසාද රූප ශරීරය පහයි ගෝචර රූප හතරක් තියෙනවා ඇසට ගෝචර වෙන්නේ බාහිර රූප අපි මේ රූප කියලා සම්මුතියක් දාගත්තට මේ තුල තියෙන සම්පූර්ණ සතර මහා ධාතු. මෙන්න මේ සතර මහා ධාතු කියන ස්වභාවය සිතට හරියටම අනුගත වෙන්න ඕනේ. සිතේ හොඳට සනිටුහන් වෙන්න ඕනේ. සිතේ හොඳට තැන්පත් වෙන්න ඕනේ. එතකොට අපිට ඇස් දෙක අරලා බලපුවාම විශ්වය තුල පේනවා නම් ওই ශක්තියන් හතර ඒ දකින්නේ පරමාර්ථයයි. සම්මුතිය තුල සිත පැවැත්වුවොත් ප්‍රඥාක්තිය තුල සිත පැවැත්වුවොත් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි සිත පැවැත්වුවොත් විද්‍යා. තේරෙනවද කියන එක. නමුත් අපි අනාදිමත් කාලයක් අපි දීර්ඝ කාලයක් අපි ආවේ අවිද්‍යාවත් එක්ක බැඳිච්ච මනසක් එක්ක. ඒ අවිද්‍යාවත් එක්ක බැඳිච්ච මනසේ රැඳිලා තියෙන්නේ සම්මුතිය හා ප්‍රඥාප්තියයි. මම මගේ කියන එකයි. එහෙනම් ඒ ස්වභාවයෙන් අපි මිදෙන්නට ඕනේ. එහෙනම් S2 ඇරලා බලපුවාම ලෝකයේ දිහා යමෙකුට බලන්න පුළුවන් නම් මේ ශක්තියන් හතර මනසට දැర్శණය වෙනවා නම් ඒකට කියන බෞද්ධ දර්ශනය. කනට ඇහෙන ශබ්දය Tamanට මනසින් දකින්න පුළුවන් නම් සතර මහා ධාතු හෙවත් ශක්තියන් හතරක් හැටියට ඒ දකින්න බෞද්ධ දර්ශනය. ඒ ditthya visuddhi. ditthi කියන්නේ දකිනවා, visuddhi කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. නාස්‍යයට දැනෙන ගන්ධය Tamanට මනසින් දැක ගන්න පුළුවන් නම් සත්‍යයන් හතරක් කියලා පටවියාපොච්චේචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන ওই සුද්දාස්ඨක කලාපයයි කියලා මනසට හරියටම අනුගත නම් මනසට හරියටම තැන්පත් නම් මනස නිවැරදිව පිළිගන්නවා නම් ඒ පරමාර්ථය ඒ බෞද්ධ දර්ශනය තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු ධමයි කයට දැනෙන පහස සීතුෂ්ණ දෙක ඒක යමෙකුට මනසට නිවැරදිව දැర్శණය වෙනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන මේ අටයි මේකේ තියෙන්නේ කියලා මනසින් හරියට දැක ගන්න පුළුවන් නම් මනසට හරියට අනුගත නම් මනස හොඳට තැන්පත් නම් ඒ දකින්නේ බෞද්ධ දර්ශනයයි. ඒ දකි ඒ දර්ශනයට කියනවා විදර්ශනා කියලා. දර්ශනය කියන්නේ දකිනවා විදර්ශනා කියන්නේ විශේෂයෙන් දකිනවා. නිවැරදිවම දකිනවා. පැහැදිලිව දකිනවා. පිරිසිදුවම දකිනවා. ඒ දර්ශනය වෙනස් කරන්න බෑ. මේ සම්මුති හැවත් ප්‍රඥප්ති දර්ශන වෙනස් වෙනවා. අද දකින හැකෙනාගේ හෙට ස්වභාවය වෙනස් වෙලා. හැබැයි මේ පරමාර්ථ ධර්මයන් වෙනස් වෙන්නේ නෑ. ශක්තියන් හතර ලෝකෙ වෙනස් වෙන්නේ. ඒ යථාර්ථයයි. ඒ සත්‍ය අවබෝධයට ලස්සන වචනයක් කියනවා. යථාභූත ඥාන දර්ශනයක්. ඇත්ත ඇති සැටියෙන් දකිනවා මනසින්. යථා භූත යථා සත්‍ය භූත කිව්වේ සුද්දාස්ත්‍රික කලාපේට යථා භූත ඥාන කිව්වේ නුවණට දර්ශනය කියන්නේ දකිනවා. භූතයන්ගේ ඇති සැටි නුවණින් දකිනවා. යථා භූත ඥාන දර්ශනය. ඒ බෞද්ධ දර්ශනයයි. එහෙනම් එතකොට බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස බාහිර පහස. රස කියන්නේ ශක්තියන් හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස උචා. යමෙකුට ඒ ආහාර පිඟානේ හෝ තමන් ගන්න ආහාරය ඒ ආකාරයෙන්ට දකින්න පුළුවන් නම් සතර මහා ධාතු හැටියට පැහැදිලි. ඒ තමයි පරමාර්ථ දර්ශනය. හැබැයි අපි ඒකට තාම පුරුදු වෙලා නැහැ මනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනසේකට හුරු කරන්නේ. ඒකයි මම කිව්වේ දෙපැත්ත මාරු කරන්න වෙනවා. අවිද්‍යාව තුළ ඉඳලා එන්න වෙන්නේ විද්‍යාවට. විද්‍යාවට ආපු නැති නිසා අපිටාම අවිද්‍යාවයි. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපි හැමදාම අවිද්‍යාවේ ඉන්නවද? එහෙම නැත්නම් මේ අවිද්‍යාවෙන් මිදෙනවද? ලෝකේ අවිද්‍යාවෙන් මිදෙන්න දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේ තමයි අවිද්‍යාවෙන් මිදෙන්නේ. අනිත් සියලුම මත, අනිත් සියලුම වාද, අනිත් සියලුම ඇදහිම්, අනිත් සියලුම පිළිගැනීම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. සිංහනාදයක් මහා සියනාද සූත්‍රයේ තියෙනවා. මහණෙනි බය නැතුව සිංහනාද කරව. නොබලා. එහෙමද? පළවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනේ. තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනයේ. හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනයේ. කවුද? සෝවාන් ඵල. සක්‍රුදාගාමි ඵල. අනාගාමි ඵල. අරහත් ඵල. ওই හතර දෙනා ඉන්නේ කොයි ශාසනයේද? සම්බුද්ධ ශාසනය විතරයි. වෙන කිසිම ආගමක දර්ශනයක මතයක වෘතයක පිළිගැනීමක ඇදහිීමක ওই හතර දෙනා දකින්න නෑ. ඒ නිසා නොබල බය නැතුව සිංහනාද කරා. අනිත් පරවාද හිස් අනිත් වාද, දික්ටි මත ඔය සියල්ල වැරදි. බය නැතුව සිංහනාද කරව කිව්වා. හැබැයි බය නැතුව අපි සිංහනාද කරන්න නම් අපි අවබෝධය ලබාගෙන ඉන්න ඕනේ. නැතුව සිංහනාද කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධහම උගන්වලා ඉවරලා තමයි කිව්වේ බය නැතුව සිංහනාද කරන්න. එයි සත්‍යය පෙන්වන්නේ. සත්‍ය තුල යාලට නිහඬ වෙන්න වෙනවා. අපිට තාම හරියටම බැහැ සිංහනාද කරන්නට එයි රහත් වෙලා නැහැ. ඒ නිසා එහෙනම් ඒ නිර්වාණය අවබෝධ කරගන්න තුරු අපි මේ ගමන උත්සාහ කරන්නට වෙනවා. එහෙනම් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් සතර මහා ධාතුන්ටයි තියෙනවා. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ මහා භූත හතර නිසා සකස් වෙච්ච ඒවා. තව තියෙනවා භාව රූප දෙකක්. ස්ත්‍රී භාව පුරුෂ භාව. ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ඒ භාව ස්ත්‍රී භාව රූප. පුරුෂේ පුරුෂේ වශයෙන් හඳුනා ගන්න තියෙන පුරුෂ භාව රූප. අද සතර මහ භූත. ස්ත්‍රී පුරුෂ සප්ත පුච්චල වශයෙන් වෙන්කලේ සම්මුතියෙන්. පරමාර්ථයෙන් වෙන් කරන්න බැහැ. පරමාර්ථය තුල තියෙන්නේ ස්ත්‍රී භව රූප පුරුෂ භව රූප සුද්දාස්ත්‍රය කලපේ. එහෙනම් ආයෙ කියනවා ආහාර රූපය. ඒකේ තියෙන්නේ සතර මහා ධාතුවේ වස්තු දාස්ත්‍යක් කලාපේ. ආයෙ කියන හෘදේ වස්තු රූප කියලා එකක්. හෘදේ වස්තු කියලා එකක් තියෙනවා අපේ ශරීරයේ අභ්‍යන්තරේ. ඒ තියෙන්නේ සතර මහා ධාතුවේ වස්තු දාස්ත්‍යක් කලාපේ. හැබැයි අපි දකින්නේ අපි දකින්නේ හෘදේ වස්තුවක් හැටියට. වැරදි. හැබැයි සම්මුතියේ ඉඳ ඒ සම්මුතියෙන් බැහැරව අපට සමාජයේ ජීවත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට කතා කළේ සාරිපුත්ත මෙහෙන්ට කියලා. සතර මහා ධාතු මෙහෙන්ට කියලා කතා කළේ නැහැ. ඒ කතා කළා නම් එතන අවුලක් වෙනවා. තේරෙනවද? හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ශරීරය තුළ මොනවද තියෙන්නේ කියලා. සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයේ තියෙන්නේ කියලා තථාගතයන් වහන්සේගේ මනසේ නිවැරදිව රැඳිලා තියෙනවා. නමුත් සම්මුතියෙන් ජීවත් වෙන්න ඕනේ. සාරිපුත්ත මෙහෙන්න කියලා කතා කළේ. අපිත් ගෙදර කතා කරනවා මහත්තයාට මෙහෙන්න කියලා. නෝනට කතා කරනවා නෝනට මෙහෙන්න කියලා. ධර්මය වැරදි ආකාරයකට අවබෝධ කළොත් මහත්යට කතා කරයි සතර මහා ධාතු මෙහෙන්ට කියලා. අවුලක් වෙන්නේ. එහෙම ගන්න බෑ. නෝනට සතර මහා ධාතු එහෙම නැත්නම් නාම රූප දෙක මෙහෙන්ට කියලා කතා කළොත් අවුලක් වෙන්නේ. සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. හැබැයි මානසිකාරය මනසේ අනුගත වෙන්න ඕනේ, රැඳෙන්න ඕනේ, තැන්පත් වෙන්න ඕනේ, ස්ථාවර වෙන්න ඕනේ නාම රූප දෙකක් තියෙන්නේ. සුද්දාශ්‍රක කලාපයක් තියෙන්නේ. එහෙනම් පරිච්ඡේද රූපය කියලා තියෙන අවකාශය. මේ අවකාශය පරිච්ඡේද රූපයයි. අවකාශයේ තියෙන සතර මහා ධාතුන්. මුළු විශ්වයම තියෙන සතර මහා ධාතු, ඒවා සුද්දාශ්‍රක කලාපය හා සිත හා සිතුවිලි. වෙන කිසි දෙයක් මේ ලෝකේ පනවන්න බෑ, පෙන්වන්න බෑ, ඉදිරිපත් කරන්න බෑ. ওই දෙකෙන් බැහැරව. එහෙනම් අපි මේ ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය අපි හොයන්නත් ඕනේ ඔය දෙක තුල. ගොඩක් කරුණු නෑ. ওই දෙක තුලයි අපිට හොයන්න සිද්ධ වෙන්නේ. හොයන්නත් ඕනේ අවබෝධ වෙන්නේත් ওই දෙක තුලමයි. තේරෙනවද? ඉතින් ධර්ම දේශනාව අවසන් කරන කාලය ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කියන එක. ආයෙත් තියෙන එතකොට පරිච්ඡේද රූපේ තව එකක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපේ කියලා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් තමයි මේ ශරීරයේ සියලුම පාලනයන් ගෙනියන්නේ. ජීවිතය ඒ කියන්නේ පැවැත්ම. අපේ ශරීරයේ පැවැත්මක් තියෙනවානේ. නාම රූප දෙකේ පැවැත්ම. සිත හා සිතුවිලි හා මේ ශරීරයේ පැවැත්මක් තියෙනවා අපි. මේ පැවැත්ම අරගෙන යන්නේ රූපයන්ගේ පැවැත්ම අරගෙන යන්නේ රූප ජීවිත ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. රූප කිව්වේ සතර මහා ධාතු. එතකොට නායකත්වය ආරම්භ තියෙන්නේ ඒ සතර මහා ධාතු. ඒ කොහොමද එයා ගත්තේ? මේක පාලනය කරන්න. එයාට බලය දුන්නේ කර්මයෙන්. කර්ම ශක්තියෙන් බලය දුන්නේ. මරණය සිද්ධ වෙන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණයයි. අපි කතා කරනවා මරණයක් ගැන. නමුත් මරණය ගැන හරියටම අපි දන්නේ. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතය කියන්නේ ප්‍රවෘත්ති. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක. ඒ අධිපති නායකයාට නැවත හදන්න බෑ. උප ඒ කියන්නේ හටගන්න එක ඡේදනය කපනවා. උපච්ඡේදක මරණය අවසන්. එයායි ওই මරණයක අවසන් කරන්නේ. තේරෙනවද? ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. මේ ශරීරයේ ප්‍රවෘත්ති. සිත මරන්න බෑ. හිතට හිත මරන්න පුළුවන්. බෑ. හැබැයි ශණයක් ශණයක් පාසා ඉපද මැරෙනවා. ඒක වෙන එක. සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරන්න ඕනේ මරණය සිද්ධ වෙන්න. එක්ක පටවි ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක ආපෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක තේජෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එක්ක වායෝ ධාතුවේ වෙනසක් ඇති කරන්න ඕනේ. එහෙම නැතුව මේ ශරීරයට පුළුවන් ද සිතෙන් බැහැර වෙන්න කවදාවත් නැහැ. සිත මේකේ läගලා ඉන්නේ මේ හතර සමව පවතින තාක්කල් විතරයි. මේ හතරෙන් එකක් වෙනස් වුණොත් සිත බහැර වෙනවා. එහෙනම් එතකොට ශරීරයේ පවත්තන්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය. එයා තමයි අධිපතියා. එයා තමයි නායක. හැබැයි හිතනවා මම තමයි මේක පාලනය කරන්නේ. Tamanට පාලනය කරන්න පුළුවන්. දැන් ඒතකොට ජීවිත ඉන්ද්‍රියට බලය දුන්නේ කර්මය. ඒ නිසා තමයි ඔය කර්මයට අනුව සකස් වෙනවා කියන්නේ. ඒතර කර්මයට අනුව සකස් කරන්නේ පුජ්‍යලේක් සත්‍යය නෙවෙයි. සතර මහා ධාතු. පඨවියාපෝ තීචෝ ආයු වර්ණගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටක කලාපය සකස් කරන්නේ පිළියෙල කරන්නේ. හැබැයි අපි කියන දරුවෙක් ඉපදුනා කියලා. දරුවෙක් පිළිසිඳ අරගෙන කියලා. දරුවෙක්ද පිළිසිඳ ගන්න. නෑ. එහෙනම් තේරුම් ගන්න අපි අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඒක ධර්ම දේශනාවේදී අනිත් ටික අහන්න. සෑමදාම අහන්ත බ්‍රහස්පතින්ද උදේ 8යි ආයි බෞද්ධ ගුවන්විදුලි රාත්‍රී 10ට යනවා. ආයි බෞද්ධ රූපවාහිනී රාත්‍රී 12ට යනවා. අහන්ත දිගටම අහන්ත තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. මොකද මිනිස්සයා කියන්නේ උස්සු මනස. උසස් මනසක් තියෙන කෙනාට මිනිස්සයා කියනවා. මිනිස්සයට තමයි ධර්මයේ දේශනා කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන්ට දේශනා කරපු ධර්මය දේශනා කළේ ඒ බුද්ධි අනුව. ඒක නිසා තේරුම් ගන්න. එහෙමනම් ධර්ම දේශනාව අවසන් කරනවා.